දැන් මම දේශනා කරපු ටික තේරුණාද? ඒකේ මොනවද ප්‍රශ්න මොන හරි තියෙනවද? නොතේරුණා තරත් පරිහරණය අත්දැකේ තමයි ඉකතේන අකුසල මූලික දේවල් දැකගෙන විදිහට අපි අපි සම්බන්ධයෙන් කතියෙන් අපේ ඉදිරියට කටයුතු කරන කෙනේ ඉදිරියට වශයෙන් මුල් වශයෙන් සතියෙන් එදිනෙදා කටයුතු කරනවා කියන එකකින් අදහස් කළේ වාහින දේවල් නෙමෙයි ඒ ගුණ සම්පූර්ණතාවය කියනවා සීලක සීල පොල් ගන්නවා පොල් ගන්නවා සම්පූර්ණයෙන් අපි පොල් ගන්නවා පොල් ගන්නවා කියන එක ඉතින් මේක දකින්න ඒක පිළිසිදුව දැන් ඒකම පොල් ගන්නවා පිටිපාස පොල් වැටෙනවා ඒ නියම ඒ ක්‍රියාවලිය ගැන ඒ මුගදීම අපේ මනසට එන මේ අනවශ්‍ය කියලා අපේ අපේ හිතේ අපි මොනවද කරන්නේ ඒ හිතට නරක සිද්ධ වෙන එක පාලනය වෙනවා. වහන්සේ දැන් අදත් කරේ ඒ විදිහට තීන්දුව දැන්. නෑ ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ. ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ. මේ සීලයෙන් නිවනම අරමුණු වෙලා තියෙන ඕනෙමතක ඒ ක්‍රියාවලියට තියෙන හිතේ කියලා නිවන අරමුණු වෙනවා. අපිට හම්බ වෙන්නේ ලෝක දෙයක්නේ. ලෝක දෙයක් කරද්දි ලෝකෝත්තර දෙයක් උපදින විදිහ නුවණක් අපිට එන්න ඕනේ. මිසක මේක ලෝක මට්ටමේ රැඳිලා හරියන්නේ නැහැ. දැන් අපි මොනවද කියන්නේ? මේ රිංගුව අපිට හම්බ වෙනවා. අපි ඉතින් දැන් ලෝකේ දේවල් මොකුත් හිතන්නේ නැහැ. ලෝකේ තියෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. එක එක දේවල් හිතන එක නතර කළා. පිරිසිදු සිහියේ මේ ජලය කියලා බලාගෙන හිටියොත් දැන් පේන දෙන්නේ අපි දන්නේ. ජලය කියලා බලාගෙන හිටියොත් හරිද? එකෙන් දැන් අතීතය ගැන හිතුවෙත් නෑ අනාගතය ගැන හිතුවෙත් නෑ නොයේ මේ විතරක හිතන්නේ නෑ මොකද පිරිසිදු සිහියෙන් කියන හොඳ සිහියෙන් මේ පේන දේ දිහා බලාගෙන ඉන්න හොඳට. හරිද? දැන් පේනවා ජලයේ මෙහෙම වෙනවා, දඟලනවා මේ වගේ. දැන් මේ යථාර්ථයේද මේ පිරිසිදු බලාගෙන හිටියත් මේ තුල මෝහය නැද්ද? කියනෝනේ. නිරි ජලය නැති තැන නිරිඟුව තියෙන තැන ජලය වගේ පෙනෙන මේ සිද්ධියම මෝහයි නේද? යථාර්ථයේ තේනවද මේ? අපි අතීතේ හිතන්නේ ඔබතුමා අතීතේ හිතන්නේ නැහැ වෙලාවට. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ කිසිම වර්තමානයක් හිතන්න වර්තමානෙක ඉන්නේ. වර්තමානේ නැද්ද මෝහය මේකේ? ජලයේ තියනවා කියලා හිතුනොත් මේ වර්තමානයේ මෝහය නැද්ද? මේ උපේක්ෂාවේ මෝහය නැද්ද? නිරුග්ග තියෙන තැන ජලයේ හැටියට දකිනවා නම් ඒක සම්මාද? මිත්‍යාව. ඒකමයි මේ මේ සංඥාව කියන විදිහ. නැති දෙයක් ඇති හැටි පෙන්වනවා. අතීතය ගැන නොහිතුවත් අනාගතය ගැන නොහිතුවත් වර්තමානය තුල මේ සම්මා දිට්ඨි කියන කාරණාව නැතිව සම්මා දිට්ඨියට ගියේ නැති වුණා. බුදුහාමුදුරු දේශනා කරන්නේ රූපෙට ගියේ නෙමෙයි. වේදනාවට ගියේ නෙමෙයි යෝනේ. සංකාරට ගියේ නෙමෙයි යෝනේ. විඥාණයට ගියේ නෙමෙයි යෝනේ. මේ සංකත ස්කන්ධ ටික. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සියක් ඕනේ. සම්මා දිට්ඨිය කුසලයේ දී කරගන්න සිය ඕනේ. මේ රූපය ඇත්ත දකින්න සිය ඕනේ. ඒකෙන් පෙන්නේ රූපේ කෙරේ සියන දැනුත් අපි රූපේ කෙරේ තමයි සිය පවත්තන. දැනුත් සිය මේකට සිය යන්නකොට මට ගත හැකිද මෙහෙ බලන්න. බැස්. අපිට වැරදිච්ච තැනක් තියෙනවා ලෝකෙට. ඔක්කොම සිහිය කියන එක යොමු වෙන්න ඕනේ බුදුහාමර පෙන්වන කායනුපස්සන වේදනුපස්සන කියලා මේ හතරෙන් පෙන්නුව පෙන්නකොට අපි හිතන්නේ රූපයේද 100 කියලා. මේක දෙන්නේ මොකද? රූපේ නිවැරදිව දකින්න 100. සම්මා දිට්ඨිය යුක්ත වූ 100ක් සම්මා සතිය කොහොනේ? එහෙනම් දැනුත් මේ බලන 100 හරිනේ. කායේ කායානුපස්සේ විහෙරති ආස්ථාපි සම්පජානෝ සතිමා විනය ලෝක අභිජ්ජා දුමනස්සං. මේ පදබ්බයන්ජන ලෙහෙල බලන්න. කායේ කායානුපස්සී විහෙරති කාය කායano බලන්න මොකද්ද ආස්ථාපි සම්පජානෝ සම්පජාන කියන්නේ මොකද්ද යා පඤ්ඤා පජානන විචය පවිච්‍ය සංලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ මේ ප්‍රඥාව හඳුනනවා නම් නැති එහෙම හයියෙන් කියනකොට තමයි මේක මට කියන්න එතකොට සම්පජාන කියන එකෙන් කිය සම්මා දිට්ඨිය එතකොට ආතපි කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන් කය කයano බලන්න කොහොමද කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය මේ සිහිය රූපය ගැන පතිත වෙන්න ඕන මේ සිහිය කොහොමද සම්මා වෙලා නෝනේ ඒකෙන් කිව්වේ සම්මා දිට්ඨියද සිහිය මිසක මේ සතර මහා දත ස්කන්ධයේ සිහිය යොමු කරන කරන්න කියන එක නෙමෙයි මේ රූපය තිලක් වෙන්න කියන එක නෙමෙයි රූපය ඇත්ත දකින්න සීය. එතකොට සීය ගිහිල්ලා තියෙන සම්මාදිට්ඨිය අනුව මිසක. තේරුණා මම කියන එක තේරෙන්නේ නැහනේ. ලෝක කෙනෙක් තමයි ස්කන්ධ ටික රතිය යොමු කරන්නේ. දැනුත් අපි ඒක කරනවා. ලෝක ඔක්කොමලා. අපි මෙච්චර කල් හිතාගෙන කායන ප්‍රශ්න. රූපයට තමයි සිය යොමු කරන්නේ කියලා. ඉතින් දැනුත් අපි ඒක කරනවා. එහෙම නෙමෙයි. මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්නද තිය හම්බ වෙනවා. ඒකයි මේකට සම්මාදිට්ඨිය කිව්වේ. මේ සම්මා සති කිව්වේ. ඒකයි සීය සම්මා සති මිච්ඡා සති කියලා කිය නම් කරන්නේ. මේ දැක්ම වැරදික්මානුවනම් කිය මේ සීය මේකට කියන මිච්ඡා සති කියලා. නිවැරදික්මානුවනම් කිය මේ සීය ඒකට කියන සම්මා සති කියලා. ඉතින් රූපය අනුවනම් කිය මේ සීය රූප සති කියන්න වෙන්නේ. ඇයි ඉතින් රූපය අනුවන කියලා තියෙන්නේ එහෙමම. එහෙම කියන්න බෑ. රූපය කියන්නේ ලෝකේ දෙයක්. චිත්තචෛසික රූප කියන්නේ ලෝකෙ දෙයක්. ඔය චිත්තම දුක්ඛ සත්‍යයයි. පරමාර්ථය. ලෝකියත්ත. නමුත් මේ සිහිය කියන එක අපි ඒකයි. අපි සිහිය කියන එකේ අර්ථය තෝරගන්නේ නැති හින්දා අපි මේ මුලා වෙන්නේ. අපි මොන හරි දෙයක් කරන්නේ. අපි හිතන්නේ කොහොම හරි කියන විදිහෙන් හරි. එහෙම ඒකල සම්මා කියන්නේ නැහැ. වීර්යයට ප්‍රතිපලයි මට කියන්න තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ වීර්යයක් වෙන්නට ඕන. මේ නිවැරදි දැක්ම ඇති කරගන්න උත්සාහවත් වෙන්නට ඕන. නිවැරදි දැක්ම ඇති කරගන්නම සීයක් යොදන්නට ඕනේ. නිවැරදි දැක්ම ඇති කරගන්නටම උත්සාහයක් යොදන්නට ඕනේ. එතකොට තමයි මේ සම්මා සති සම්මා වායාම කියන කාරණාව වෙන. එකයි මහණෙනි නුඹලට සපරිවාර කොට සත්‍වත්ව කොට සම්මා සමාධිය දේශනා කරමි. මහණෙනි සම්මා සමාධිය පිරිවර සහිතයි ප්‍රත්‍ය සහිතයි කියනවා. සම්මා සමාධියට කමඨහන කියනවා නුඹලට. මොකද්ද සම්මා සමාධියට හේතුව? මහණෙනි සම්මා සමාධියට පිරිවර මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මහන්නේ මෙන්න මේ ටික සම්මා සමාධියට පිළිවෙල හිත සමාධි කරන්න කියලා අපිට කරන්න තියෙන්නේ අර ටිකේ ඉන්න එක. ඒ ටික තමයි මම ඔය කිව්වේ. සීලය සීලය ඇතිවීමත් නැතිවීමත් සීලය නැති වෙන හැටි නැති කරන හැටි දන්නේ කොහොමද මේ සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය මම තව පැත්තකින් මේ පෙන්නේ. මේ ලෝකේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් කියන හතර තව පැත්තකින් පෙන්නේ. යම් දුස්සීල බවක් තිබුණා නම් මේ මොකද්ද? දුක්ඛ සමුදය. ප්‍රතිඵලය මොකද්ද දුක? දැන් සිල්වත් බවක් තිබුණා මොකද මේ මාර්ගය? ප්‍රතිඵලය නිවන. මම මේ පෙන්නේ දුකයි දුක ඇති බවයි නැති බවයි නැති කරන මගයි දෙක. ඔගොල්ලෝ නොදන්නවා වුණාට සීලය කියලා දැනගත්තට මේ තියෙන මෙතන මේක. මේ ටික දැනගත් මේ ටික දන්න බව මේකයි. ඒ වචන ඕන මේක ඕන තොටුපළකින් එන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. සීලය සීලය තිරීමත් නැතිවීමත් දැකලා සීලය නැති කරන ප්‍රතිපදාව නැති සීලය නැති කරන හේතුව නැති කරන ප්‍රතිපදාව කියලා දැනගත්තාම මෙහෙමයි කරන්න ඕන කියලා එපමණින් ඔයගොල්ලෝ සම්මාදිට්ඨිය. ඔය දැක්ම සම්මාදිට්ඨිය. ඊට පස්සේ ඒ සීලය රකින්න ඕනේ කියලා මේ උත්සාහය. ඒකද ඔයගොල්ලන්ට කියන සම්මා වායාම. ඒ සඳහා ඔයගොල්ලන්ට දී ඒකට කියන සම්මා සති කියලා. එතකොට මේ සීලය පොල් ගන්නවා කියලා කොහොම හරි තැනකින් නෙමෙයි රැකෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ අද පොල් ගන්නවා කියලා දැන් පොල් ගන්නවා කියන මේ ටිකේ මෝහේ තියෙනවා එහෙනම්. ඉතින් සාමාන්‍යයෙන් පිට අලෝභ ආශේෂව සීලය පැහැදෙන්න නැතුව නම් ප්‍රමෝහයෙන් වීම ඇතිකදී ඒ නිසා තමයි මේ මේ සීලය කියන එකේදී මේ ශාසනයෙන් බැහැර එකේදී ඒ සිල්පදේ රැකපමණකනොත් ලෝභ දේශ දෙක නොතිබුණා. ඒ මොහය තිබුණා. මේ සීලේ වටිනාකම කියන එක අරගෙන දුන්නේ මම නොකිය ලෝභ දේශ මොහකින් තුනම නැති වෙන්න ඕන කියන එක. මේ කාර්ය සීලයක් උනේ ඒ නිසා. මේක ආර්ය වෙන්නේ නැහැ මොහේ තියෙනවා. ලෝභ දේශ දෙක විතරක් නැති වෙලා මොහේ හෝ මේ තුල තියෙනවනම් මේ කාර්ය සීලයක් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. මෙන්න මේ වගේ ඊටාම ගැඹුරු පරාසයකට එන්න ඕන මේ කරුණ. එහෙම නැතුව මේ මේ පුද්ගලභාවය දුර වෙන එක කරුණක් අපි මතක තබා ගන්න. මේ ධහම ඉගෙන ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ ධහම ඉගෙනගත්තු දැනගත්තු තව පුද්ගලයෙක් නිර්මාණය වෙන්න බෑ. මේ ධහම නිසා පුද්ගල භාවය දුර වෙන්නට ඕනේ. මේ සීලය රකින්න තව කෙනෙක් නිර්මාණය වෙන්නට බෑ. මේ සීලය රැකීමෙන් මේ පුද්ගල භාවය අත්හැරෙන්න ඕනේ. ධම්ම වෙන්න ඕනේ ජීවිතේ. ජීවිතය කියලා දහම් මොහොතක් හම්බ වෙන්න ඕනේ මිසක තව පුද්ගලයෙක්ගේ දහමක් හම්බ වෙන්න බෑ. ඒ වගේ දෙනකොට මේක එන්න ඕනේ. එහෙම නැතිනම් මේක තේරුමක් නැහැ. ඉතිරිමක් නැහැ. දුක කියන එකයි මේ එහෙම පුද්ගලයේ භාවයේ පවතිනවා කියලා කියන දුක පවතිනවා. පුද්ගලයෙකුට වෙන්න වෙන්න තියෙන දුක ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයෙක් ඉපදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මැරෙනවා නම් මේ යම්තා පුද්ගලයෙකුට වෙන දුකක් තියෙනවා මේ ඔක්කොම දුක් ටික විඳින්න වෙනවා. අනාත්ම ධර්මතාවයක් ඇති වුණොත් ඒ ධර්මතාවයට නෑ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මතා ධර්මතාවය. සමා දහමක් වෙන්න ඕනේ ධර්මයක් වෙන්න ඕනේ. පුද්ගල භාවයේ සම්පූර්ණ අතහැරෙන්න ඕනේ. ඒකයි. ඔබ තියෙන දේ තමයි අනාත්ම. නාත්ම තමාගෙන අනාත්ම වෙන්න ඕනේ. අද්වෛතාවිනාශ වෙනවා යෝගී. දැන් අපිට අපේ මාර්ගය තුනම හිතා ගන්න දැන් දේශිකක් දැක්කම හේතු වශයෙන් බලනවා. ඊළඟට දෙයක් වහා කරනවා නම් ලෝකයක් කියලා එහෙම හිතනවා. එහෙම එහෙම නෙමෙයි මම කියන්නේ. ඒ ඔබතුමී කියන්නේ ඔබ කියන එක හරි. නමුත් මම කියන්නේ මෙහෙමයි. ඔව් හරි. දැන් අපි දන්නවා ඉගෙන ගත්තා මේ සිල්පදයේ සීලය රැකුණනම් රැකුණේ ලෝභ දේශ මොහ නැති පිටකින්මයි. කොයි වෙලාවක හරි ලෝභ දේශ මොහ සිතක් ඇති වුණොත්මයි සිල්පදේ කැඩෙන්නේ. දැන් ලෝභ දේශ මොහ උපදින්නේ නැති විදිහට අලෝභ දේශ මොහ සිත්ම විතරක් උපදින විදිහට හුරු කරනවා. හුරු කරන්න පුළුවන් මේක. අපි යම් පැත්තක් නිතරම නිතරම නිතරම හුරු කළාම නිතරම උපදින ගන්න ඒකත්. එහෙම නුවණකින් තමයි සිල් රකින්න තමයි බුදු ගුණ හිතනවා. අසුබේ හිතනවා. මරණය හිතනවා, මෛත්‍රිය හිතනවා. මේ ටික කළාට දර්ශනය බොහොම ගැඹුරුයි මෙයාට. ඒ කියන්නේ නිවන කියලා රොම් පවතිනවා. මේ කරන ටිකෙන් පණවන්න බෑ මේක සම්මතද විපස්සනාද කියලා. ඒ කියන්නේ මේ ලෞකිකද ලෝකෝත්තරද කියලා. සම්මා දිට්ඨිය මතයි මේ කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත නිවන කෙලවර කොට ඇති කෙනෙකුට බුදුගුණ හිතන්න පුළුවන්. එහෙම දැක්කේ නැති කෙනෙකුට බුදුගුණ හිතන්න පුළුවන්. අසුභයත් හිතන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ මේ හතරට පෙන්වන මොකද්ද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිම චතුරාර්යක බික්කු භාවයේ සීලවා. සිල්වත ආරක්ෂාව පිණිස මේ හතර කරනවා නිතරම. ඈ බික්කු භාවයේ සීලවා. කැසිල දික්සු ආරක්ෂාව පිණිස කරනවා. ඕකෙන් අපි හිතාගෙන ඉන්නේ මේ හතර නිතරම හිතනවා නම් අමනුෂ්‍යෝ හිමේ එන්නේ නැහැ. යක්කු ගහන්නේ නැහැ. කියලා. එහෙම නෙමෙයි ආරක්ෂාව කියන්නේ. <laughs> අනාරක්ෂිතයි කියන්නේ අකුසල ධර්ම වල සතර පායට වැටෙනවා නම් ඒ වැටිල්ලෙන් බේර ගන්නවා කියන්නේ. අකුසල ධර්ම වීම නිසා හිරේ විලංගුවේ වැටිලා නිന്ദා අපාස ඇවිල්ලා ගුටිලට කන්න වෙනවා නම් අද ඒ අකුසලේ උනේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ. එහෙම අකුසලයක් ඇති වෙන නොදී රකින්නවා කියන්නේ. මේ හතර කරන කෙනා තේරෙනවද? ඔන්න ওই විදිහට ඉරියව් පවත්නකොට මේ සිල්ල රැක ගන්න දන්නවා. ওই විදිහට කාලයක් නිතරම හැම වෙලාවෙම එකකමට නකුණත් ඇති. හතරම නැති හිත හිතා ඉන්නකෝ මොකක් වෙයිද කියලා. නිදි දුරු ඕකට දැන් අමතරව නිදි දුරු කරනවා. ගොඩාක් නිදා ගන්න මොකද මේ දැන් හුරු කරන්න එකක් තියෙනවනේ යට මොකද? දන්නවා නිතරම ලෝභ දේශ මොහ සිත් ඇසුරු නොකොට ඒක පිරිහෙන්න හද ඇරලා අලෝභ අධ්‍යය සාමෝහ කියන දේම නිතරම මතක් වෙන විදිහට හුරු කරලා කියන්න පුළුවන්. එතකොට දැන් අපිට එක එක දේවල් සිහි වෙන්නේ ওই වගේ කුසල ධර්මයන්ම සිහි වෙන මට්ටමක් එනවා. ඉතින් මේක හිතලා හිතලා හිතලා මේ විදිහට හුරු කළාම හුරු වෙනද සතිපට්ඨාන කියන්නේ ඒකයි. සිහිය පිහිටුන එක වඩන්න පුළුවන්. වඩනකොට වැඩෙනවා. මෙහෙම වෙච්ච දවසක් තියෙනවා කාම සහගත සංඥා මනසිකාරයම දුර වෙන. එදාට මේ ආවර්ණීය ධර්ම දුර වෙලා ඒ කුසල් සිත්ම උපදින්න ගත්තාම ගන්නකොට නීවරණ ධර්මම දුර වෙනවා. දුර වෙච්ච දවසට හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට මේ දුක නේද මේ කතා කරපු දේ නැත්තට වෙනවා. සීලය කියන කිව්වනම් මේ සීලය කිව්වේ සැප නේද? නිවර නේද? දුසීලකම කියලා කිව්වනම් මේ දුක නේද? මොකක් නිසාද? යම් දුස්සීලකමක් තියෙනවා නම් මෙලෝ වේවා පරලෝ වේවා යම් දුකක් තියෙනවා නම් මේ ඒකට මඟ නේද? දුකයි දුක්ඛ සමුදය දෙක ඕකෙම ඕගලන්ට වෙනවා. දැන් සිල්ලත්කමක් තියෙනවා නම් මේ දුකේ දුකේ නැතිකමත් ඒකට මඟක් නේද මේ? මේ කරුණ දෙකම තියෙනවා. ඒක සමාධි දවසට ඕක මම කෙටි කළා මම ගත්තා. ඊතා පුලුල් පරාසයෙන් ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියලා මේ දුක් ටිකම ඔයගලන්ට දුක හැටියට තියෙනවා. දුස්සීල කෙනාම භවයෙන් භවයට භවයෙන් භවයට යනවායි කියලා පේනවා. ඈ ඒ දුස්සීලකම ඔයගලන්ට දකින්න පුළුවන් රාග සිත, මෝහ, දේශ සිත, මෝහ සිත කියන මට්ටමට එනකම දුස්සීලකමට හේතු ටික දකින්න ඕගොල්ලෝ. හ්ම් එහෙනම් මේ හේතු ටික ඇතිතාක් මේ දුස්සීලකම නැති වෙලා නැහැ. ඒ කියන්නේ එයා පණවන්නේ නැහැ රාග දේශ මොහ කියන හේතු ටික තියෙන තාක්ම සිල්වත් කියලා පණවන්න බෑ කියන තැනට එනවා. ඇයි මේ හේතු තියෙනවා නම් අද මේ ටික නොකලත් හෙට දවසේදී හරි මේ ටික කරන්න පුළුවන්කම නැතිවලා නැද්ද? රාග දේශ මොහ කෙලෙස් සහිත දුරුනේ නැත්තම් නේ? දැන් ප්‍රථම ධ්‍යානෙට එනකම් නැත්නම් සමාධිය කියන තැනට එනකම් මේ කාරණාව තියෙනවා. ඔය ටිකින් ඕගොල්ලන්ට පේනවා අර න්‍යාය එනවා. අකුසලංජ පජානාති අකුසල මූලංජ පජානාති කුසලංජ පජානාති කුසල මූලංජ පජානාති අයං උචිත වික සම්මාදිට්ඨිය කියපු ධම්පර්යය ඔයගලන්ට හම්බ වෙනවා. මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ මේක නේද? මේ අපි කළා තියෙන්නේ අකුසලයක් දැන අකුසල මූලයක් දැන කුසලයක් දැන කුසල මූලයක් දැන මේ අකුසලේ දුරු කළ කුසලයේ උපදින තැන ස්ථාවර කරගන්න නේද මේ අපි ගිහිල්ලා තියෙන්නේ වලට ඒ ටිකක් තියෙනවා. අහලා තියෙනවා නේද? සම්මාදිට සූත්‍රය පෙන්නන අකුසලං ජපජානති අකුසල මූලං ජපජානති කියලා. එයා මේක අකුසලේ දනින්නම් අකුසල මූලේ දනින්නම් කුසලේ දනින්නම් කුසල මූලේ දනින්න හෙතම සම්මාදිට්ඨි වෙයි. මමය මගේ යන මාන්‍ය නස මම වෙමි යන හැඟීම හා මානෙ නැසල මේ ජීවිතේම දුක් කෙලවර කරනවා. සම්මාදිට්ඨි කියන්නේ ලෝකයේ මොහේකට යන්නේ නැතුව අපේ වැඩේ කරන එක ගැන දැන් ඉතින් ඔබතුමින්ම මේ එහෙමයි නෝනා සම්මා සතිය සම්මා වන සම්මා දිට්ඨිය නිසායි මේ ගමන යනකොට ලෝභ දේශ මොහ අකුසල ධර්මය නූපදීවා නූපන නූපදින විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ කියන අදහසක් තියෙනවනම් මේක මෙයාගේ සම්මා දිට්ඨිය කරන ක්‍රියාව මත නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ දැන් ලෝභ දේශ මොහ අකුසල ධර්මයෙන් නැතු කුසල මානසිකාරයක හිත තබාගෙන හිත රැකගෙන ගමන යනවා. බුදුගුණ හිත හිත යනවා කියන්නේ මේ සම්මා සතියෙන් එක කරන්නේ. මේ කරන ඉරියව්වේ ලෝභ දේශ මොහ ඇති වුණොත් දුක් විපාක ඇති කරන මේ සීලය කැඩෙනවා කියලා දන්නවා. ලෝභ දේශ මොහ නැති වෙන විදිහට කටයුතු කළොත් ඒ තුලින් කුසල ධර්මයක් සිද්ධ වෙනවා ඒ තුලින් යහපතක් ඇති වෙනවා කියලා ගන්නවා අකුසල ධර්ම දුරු කළා කුසල ධර්ම කරන මේ ක්‍රියාවට සිහියෙන් ඉන්න ඕනේ සිහිය කියන එක එතනින් වැඩෙනවා මිසක මේ කරන ක්‍රියාව තුල පදනම් වෙලා නැහැ මේ කරන එකේ ඇත්ත දකින්න කියන එකක් හෝ වැරදියක් දකින්න කියන එක තේරෙනවද මේ කියන්නේ මෙහෙන් නිදෙන්න බෑ යන එන්න ඇවිදින ගතේ සිටේ නිසින්නේ සුත්තේ జాగරිත සම්පජානකාරී ඕති. බුදුජාන හොඳ උපමාවක් දෙන්න අපි නම් කියමු. කිසි පුරුෂෙක් උදත් යතු කටත් කටු යටත් කටු ඉස්සරහන් කටු පිටපසෙන් කටු දෙපැත්තෙන් කටු කියන වනයකට එළඹුණොත් බොහෝම පරිස්සමෙන් අඩිය තියන්නේ කියනයි කතු වෙනෙන්න එපා කියලා. කතු නොවැනේවා කියලා. හරිද? දැන් අඩිය තියෙන ක්‍රමේ වැරද්දද දෝෂේ? දැන් දැන් කතු වෙනෙන්නේ නැති වෙනද මේක තියෙන්නේ නේද? එතකොට දැන් අපිට ඕනෙකම තියෙන්නේ යන්න ඕනේ. කටු වෙන ගන්න නැති වෙන්න ඕනෙකම තියෙන්නේ. නේද? යෑමේද දෝෂේ තියෙන්නේ කටු අනගන්න විදිහට යෑමේද දෝෂේ තියෙන්නේ. කටු අනගන්න විදිහට යෑමේ දෝෂෙ මිසක යනවා කියන ක්‍රියාව තුළ දෝෂයක් තියෙනවද? නැහැ. යනවා කියන ක්‍රියාව හරියට නොදැක ඒකද දෝෂේ තියෙන්නේ දැන්. කටු අනගන්න කියන දෝෂේ තියෙන්නේ. කටු අනගන්න කියන දෝෂේ තියෙන්නේ කටු වෙනගන්න නැතුව යන්නේ කොහොමද කියලා බලලා ඉගෙන ගන්නකො. වැඩ කටයුතු කරනකොට කටු වෙනගෙන වැඩ කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආර්ය විනය රූපය කටු, සද්දේ කටු, ගන්ධේ කටු, රසේ කටු, ස්පර්ශේ කටු. මේ කටු වෙනගන්න එපා. යන්න බොහොම පරිස්සමෙන් දකින්න දේ රාග දේශ මුව ඇති නොවන විදිහට යන සිද්ධියේ ගැන නෙමෙයි මේ දෝෂේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේ යෑම කරනකොට දකින අහන දේ තුල රාග දේශ මොහ ඇති වෙනවා නම් දැන් යන්නේ කොහොමද කටු වෙනකන්? එහෙනම් මේ යන එකේ නෙමෙයි දෝෂේ කටු වෙනකන් විදිහට යන එකේ දෝෂේ තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට නිමිති වශයෙන් ගන්නවා අනු නිමිති වශයෙන් අරගෙන කටු වෙන ගන්නවා. ගන්ධ සුවඳ ලබනකොට රස විඳිනකොට මේ යන කටයුතු කරනකොට ආයතන පහෙන්ම අසංවරව යනවා නම් මේ කටයනගෙන යනවා. ඉතින් අපිට අපි කරන්න ඕනේ සිහිය කියන එක කරුණු දෙකක සම්මා සති මේ සම්මා සතිය දෙකට බෙදෙනවා. සිහිය දෙකට බෙදෙනවා. අපිලාපන 100 හා උපගන්නන ලක්කන 100 කියලා 100 දෙකට බෙදෙනවා. අපිලාපන 100 කියලා කියව මොකේදද? අපිලාපන කියන්නේ පාවෙන. අරමුණෙන් අරමුණට ඔහේ හිත හිත යනවා. ලබු කබල් ගහගෙන යන්නේ උඩ ඔය වගේ උඩින් උඩින් උඩින් උඩින් යනවා. එහෙම යන්න නොදී හිත රැක ගන්න බව 100යි. උපගන්නන ලක්ෂණ 100. සිහි කරලා දෙනවා. මේක කුසල්ය මේක අකුසල්ය මේක හොඳය මේක නරකය කියලා හොඳ දේ ගත යුතුයි නරක දේ අතහරින්නයි කියලා යහපත සිහි කරවල දෙන්න 100ක් ඕන. මේකට කියනවා උපගන්හන ලක්ෂණ සිහි කියලා. අපිලාපන සිහියෙන් සමතේ වැඩෙනවා, උපගන්හන සිහියෙන් විදර්ශනාව වැඩෙනවා. මේ සිහිය සමති දර්ශනකේ දෙකකටම අනුග්‍රහ දක්වනවා. දෙකම සම්මා. මේ දෙන්නතුන්ට පුළුවන් යන්නේන කටයුතු කරන්නේ සමතකම දහනකට හිත තබලත් කටු යන ගන්න නැති වෙන්න පුළුවන්. විදර්ශනාවට හිත තබලත් කටු යන ගන්න නැති වෙන්න පුළුවන්. මේ ආයුධ දෙකෙන් කුමන හෝ ආයුධය කුමන හෝ අඳුමක් දරාගෙන මේ වෙන ගන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒකේ යද්දි මෙහෙමමයි කරන්න ඕනේ කියලා එකක් නෑ. ඒක ඒක චරිතනානත්වයේ මත බොහෝ අපි කියමුකෝ දැන් ඕකට යනකොට යනවා යනවා කියන එක විතරම නම් තියෙන්නේ. ලෝකෙ ඔක්කොම මිදෙන්නේ ඔච්චරයි. එහෙම නැහැ. චරිත නානත්වයක් තියෙනවා. කමඨන් 1000ක් සිය ගණනක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ ක්‍රියාව කරන්න පුළුවන් එක එක්කෙනාට උරතු දෙන්න තැනි. අපි නිකමද කියමු ඒ කරන එකටම නම් කීයේ තියෙන්නේ. ඈ මුළු ලෝකයේම ඉන්න ඔක්කොටම එහෙමද? එහෙමනම් බ්‍රහ්මයට එහෙම නිවන් දකින්න බෑ. මේ වගේ හයක් නැහැ. යෑමක් එමක් නැහැ. ඈ නමුත් ඒ විතරකුත් නෙමෙයි. අපි කොහොම දැන් අතපය අතරම නැති කෙනෙක් ඉන්නවා. යන්නේ නැති වුණොත් කමටහන නැහැ. ඒ දැන් යන්නේ කියන සිය බලන්න දෙන්නේ යන්නේ නැති වුණොත් ඔයගලන්ට කමටහන නැහැ. ඇවිදින්න බැරි වුණොත් එහෙම කමටහන නැති වෙනවා. ඇයි ඒකන මම කියන එක තේරෙනවා. තේරෙනවනේ. ඒ නිසා ඒ ඉරියව්ව මත නෙමෙයි අපේ මහත්වය තීරණය වෙන්නේ. ඉරියව්ව පරිහරණය කරන මානසික මට්ටම මත යමක් නුවණින් කරනවා මෝඩකමින් කරනවා කියලා කරුණක් නැහැ ලෝකේ. කරන ක්‍රියාවට නුවණ යෙදුනොත් මේක නුවණින් කරනවා කියනවා. කරන ක්‍රියාවට මෝඩකම යෙදුනොත් මෝඩකමට කරනවා කියනවා. කරන දේ මත නුවණ හා අනුවණකම යෙදීම මත ක්‍රියාව තීරණය කළාම ක්‍රියාව තුළ ලෝභ දේශ තියෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට සම්මාදිට මේ ක්‍රියාව කියන්නේ අපි යම් අත උසනවා කියන මේ ක්‍රියාව තුළ ලෝභ දේශ මොහ නැහැ. මේ ක්‍රියා මාත්‍රය. ඒ කරන ක්‍රියාව නිසා ඇති වෙන ප්‍රතිඵලයට අපි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ සඳහායි අපිට නුවණ තියෙනවා. එතකොට සම්මා සතිය කියලා හැම වෙලාවෙම හඳුන්වන්න වෙන්නේ සම්මා දිට්ඨිය අනුව යන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වෙ මොකක්ද? මොන උතනයි අපිට ඕන වෙන්නේ. ලාමක අකුසල ධර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය. ලෝභ දේශ මොහ ඇතිතන ලෝභ දේශ මොහ කියන්නේ දුක ඇති කරන හේතුව. ඒ ලෝභ දේශ මොහ තිබුණොත් අපි මෙතනම ගමුකෝ. මතු ජරා මරණ ශෝක පරිදේ දුක් නැති කරන්න බෑ. මේ සියලුම දුකක් තියෙනවා නම් මේ කෙලෙස් ඒ දුකට හේතුව. මේ කෙලෙස් ස්වභාවය අධිකාර් නැවත උපදින නැවත උපනොත් මේ තාක් දුක නැති වෙලා නැහැ නේද? ලෝභ දේශ මොහ නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේ දුක නැති කරන ලෝභ දේශ මොහ නැති කරන්න ඕනේ නේද? දුක දැක්ක දුක ඇතිවීම දැක්ක දුක නැතිවීම දැක්ක නැති කරනවා. හැටි දැක්ක මේ ධර්මයේ නැතිවීම මේ ධර්මයේ නැති නැතුව දැක්ක. දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇති නොවන විදිහට දහමක් හිත හිතා ගියොත් කඩේ ඕගොල්ලෝ සම්මා දිට්ඨියෙන් යුක්ත සිහියක නෙමෙයි යන්නේ. සම්මා දිට්ඨිය නැද්ද මේ මනසේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දහමක් මෙනෙහි කරමින් නෙමෙයි ඕගොල්ලෝ මේ කඩේ යන්නේ. දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙකින් හැසිරෙමින් නෙමෙයිද මේක කරන්නේ? එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියලා පනවන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේ ආග ද්වේෂ මොහ මෙන්න විදිහට කටයුතු කරගෙන යන කෙනාට මේ සීලයේ වහතු වගේ ඒ රැකගන්න කියන එක පිළිගන්නේ. ඔව්. එතකොට ඒ රැකීම කියලා කිව්වේ ඒ සීලය රැකීම කියලා කිව්වේ ජරා මරණ දුකේ දුක නැති කරන මාවත නෙමෙයිද? සීලය රැක්කහම ජරා මරණ දුක නැති කරන මාවතනේ. ඉතින් ওই චෝඩ යමක් ඕනේද අපිට? සම්මාදිට්ඨි. අපි එකක් මතක තබා ගන්න. මොනවා හරි දෙයක් කරන්න එපා. මේ කරන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ මුලට මතක තබා ගන්න. ආපහු මේකට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ තුල ඇලෙන්න එපා. අපි හැම කෙනෙක්ම ඉපදීම, ජරා, මරණ, ශෝක පරිදේ දුක් දුම්නස් මේ සසර දුකයි නේද? මේ දුක නැති කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ආපු අය. මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් ආය සීලයෙන් ඔහොම එකක් නෙමෙයි සමාධියෙන් ඔහොම එකක් නෙමෙයි සමාධිය කියන්නේ මෙහෙමමයි වෙන්න ඕනේ. සීලය කියන්නේ මෙන්න මේ විදිහටම හසුරන්න ඕනේ. ඔය තුල උපාදාන වෙන්න එපා සීලබ්බත උපාදානය ඔකත් ආයේ. ඔතනින් හැරෙන්න එපා. ඔය ඔය ඕක හරි ගියත් ඕක වැරදුනත් ඔතන නෙමෙයි අපි බලාගෙන ආපු තැන. අපි අපිට ඕනේ තැන හරියටම කය මෙහෙමනම් ඒකටම සිහිය තබාගෙන යන්න ඕනේ. ඔහොම නොගියොත් වැරදි. එහෙනම් මෙහෙමම යන කෙනයි හරි කියලා මෙතනින් අපි තරත කරන්නේ අපිට මුල අමතක වෙලා කියලා මම කියන්නේ. අපි ආවන යම් ප්‍රශ්නයක් බලාගෙන ඒ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවද කියලා බලන්න මේක කෙරෙන්නේ. මේ විදිහට සිය පාවිච්චි කරනකොට මේ ප්‍රශ්නේ නේද? මේ විදිහට මේ සිය පාවිච්චි කරන මේ ප්‍රශ්නේ නැද්ද? එතන යෝනේ. එහෙම ඒ ටික අමතක වුණොත් ඊට පස්සේ ආපියකේ තරසාපි. ඊට පස්සේ සමග ප්‍රතිපදාවක් නැහැ. අනිත් කෙනාගේ එක වැරදි. ඕක හරියන්නේ නැහැ. ඕක කොහොම නෙමෙයි වෙන්නේ මෙහෙම. මේ ටික මෙහෙම ගෙදෙන්නේ නැහැ. ඒ ගවේෂණය කරන එක ඇතුළු. නමුත් හැමදෙනා මෙතෙන් දෙන හැමෝගෙම නිස්සාව අතන තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. සාමීච ප්‍රතිපන්නෝ භගවතු සාවක සංඝෝ. ඒකේ වික්ෂණන්තයදනේ ගිහියයට. අද එහෙම නොවෙන්නේ ඇයි? මේ ප්‍රතිපදාව. ඈ 10 දෙනෙක් ගත්තු තර්ක 10ක් එකතු වුණු 10 ගන්නේ නැති ටික විතරයි. ඇයි? ඔය ඔය සිහිය තියෙනක වැරදි. නෑ නෑ මහත්තයෝ මේක මෙහෙම. නෑ නෑ ඔහොම වෙන්න කොහොමද? ඔහොම කිව්වා මෙහෙම. කියලායි මෙහෙම වෙන්නේ. අදාළ කාරණාව කියන තැන අපේ මනස නැහැ. අන්තිමට බලනකොට හතර දෙනාටම නැත්නම් ඒ ඔක්කොටම තැන වැරදිලා මුලාමතක වෙනවා. මොකටද මේ ආවේ කියලා. දුක නැති කරන්න කියලා ගත්ත එක ඊට පස්සේ දුක ඇති කරගන්න හේතුවක් කරගෙන මේ. ඒ කියන්නේ පහුර කරට අරගෙන දැන්. පහුර පෙන්නුවේ ඉතර වෙන්න මිසක කරට යගෙන යන්න නෙමෙයිනේ. දැන් මේක කර කරේ කියන්නේ දෙක කරව දෙපැත්ත මාරු කර කර කරේ බිම තියන්නෙම නැති විදියට. එතකොට ඒක උපාදාන වෙලා. මහණෙනි නුඹලාට මම මේ ධම්ම පහුරකට උපමා කරලා තියෙනවා. ඒතර වෙන්න මිස කර තියාගෙන යන්න නෙමෙයි කියන වචන දේශනා කරන්න උනේම ඔය නිසා. ඒක උපාදාන කරගෙන ඒ තුල තර්ක කරන නිසා ලෝකෙට මෙහෙම නැති වුණත් අපි මේ ධර්ම දැනගත්තොත් මහත්ය මේ තරම් මේ ශාසනයේ ප්‍රශ්න හිතින්නේ අද එක තැනක ධර්ම දේශනා කරන කෙනා ශ්‍රාවකයෝ එතෙන්ට පෞද්ගලිකව කොටු වෙනවා. ඒ හාමුදුරුවෝ තනියම අනිත් හාමුදුරුවෝ කියන එකට ඒ හාමුදුරුවෝ කැමති නැහැ. ඒ දායකයෝ මේතන දායකයෝ එතෙන්ට යනවට කැමති නැහැ. ඒ දායකයෝ අපේ හාමුදුරුවෝ එතෙන්ට යනවට කැමති නැහැ. අපේ හාමුදුරුවෝ හරියට බණ කියනවා. අර හාමුදුරුවෝ බණ කියන ගමන් මෙහෙම සාසනයක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? පෞද්ගලික ධර්ම දේශනා නිසා. මම කියන්නේ මේ පින්වත්තුන්ට මේ මේ ස්වාමීන් වහන්සේ හොඳයි කියලා තීරණය කරන්න එපා. දහම ගන්න. දහම හොයන්න. එහෙම වුණා නම් මේ සාසනෙට මෙහෙම වෙන්නේ ඒකම සමග ප්‍රතිපදාව කියලා කියන්නේ. අද තියන්නේ පෞද්ගලික දේශනා ගොඩක්. ඒ නිසායි ශ්‍රාවකියෝ දේශකයන් වහන්සේලා වෙනුවෙන් කණ්ඩායම් ගයන්නේ කියලා මම කියන්නේ. කවුරුත් කතා කරන එක ලෝක යථාර්ථය නම් ස්වභාව ධර්ම නම් එහෙම වෙන්නේ නැහැ. දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ ධහම පෙන්වන්න. ධහම පෙන්වන්නකෝ පෞද්ගලික දේ පෙන්වුවොත් මේගොල්ලෝ කොපි වෙනවා කියන එක වෙන එක වළක්වන්න බෑ. ඇයි හිතන්න හැකියාව නැති වෙන නිසා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ ධහම කියන එක තුලවත් උපාදාන නොවන විදිහේ යථාර්ථයක් තමයි සිහි කරගන්න. දෙන්නම්. එහෙම නැති වුණොත් අපි ඔක්කොල ඔක්කොම මේක තුල ගිලෙනවා කියලා අපිවත් දන්නේ නැති නේද? ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ අපිට මේ මේ යථා ස්වභාවයම සිහි කරගෙන මතක් කරන එකම දේ තමයි දහමට හැමෝම අවංකවම පැමිණෙන ටික දවසක් යනකොට ආයෙම කොටි කියලා මතක. හරියට මේ මනුස්ස ලෝකෙට ආව වගේ. සතර අපාය දුක් විඳලා විඳලා විඳලා එනවා මෙතෙන්ට. ආවට පස්සේ මතක නෑ මොකද. ඉතින් එහෙම දෙයක් නෑ කියලා හිතාගෙන ආපහු එතෙන්ටම යන්න තමයි කටයුතු කරන්නේ. එහෙමනේ සතර අපාය ගෙදර වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ගෙදරින් කොහාට ගාල්ලට හරි කොහාට හරි සමුද්‍රයට ගියොත් ගෙදර එන්න හරි හදිස්සි. බස් වලට කොහොමද කොහෙවත් ඉන්න එහෙම එච්චර කැමතිද? ආම බස් එකක් ආවේ නැහැ නේ කියලා හරි ඉක්මස්. ඒ වගේ සික්කකටවත් පෙර කර්මයකට දේවිලා අපායෙන් මිදලා මිනිසෙක් හරි දෙවියෙක් හරි වුණොත් අපායට යන්න හරි හදිස්සිය. ඒ ඉක්මනට පුළුවන් තරම් කරක් කරලා කර්ම සිද්ධ කරගන්නවා. වර්ධින්දේම දෙන්නේ. ඈ ඉතින් මේ පුතජන ලෝකේ සතර අපාය ගෙදර වගේ කියලා දෙනවා. ඒක තමයි දැන් කිව්වේ. ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට දහමට ඔය මූලිකවම අපි කරන්නේ ආපු කරනමත කියනවා. ඒක තමයි දැන් කිව්වේ. ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට දහමට ඔය මූලිකවම අපි කරන්නේ ආපු කරනමත කියනවා. ඒ හින්දා ඉස්සර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නකොට නම් අපිට වැරදුනහම මෝග පුරුෂයා කියලා දැනලවත් හරි දේ කියලා දිග හදයි. අද දවසේදී අපේ වටපිටාවේ අපිට තේින්න ඒබඳු මහෞත්වමිය අපිට අසුරු කරන්න ලැබිලා නැති නිසා අද ඉන්නවද නැද්ද කියන්නේ මම දන්නේ ඉන්නවා කිව්වොත් එහෙම නැත්තම් බොරුවක් වෙනවා මම බොරු කිව්වා වෙනවා නෑ කිව්වොත් එහෙම ඉන්නවා කිව්ව හිතුවොත් බොරුවක් නේ එහෙනම් ඒක මම දන්නේ අපිට අතුරු කරන්න අද හම්බෙලා තියෙන බවක් නැති නිසා අඩු නිසා ගොඩාක් හොඳට අපිම හිතන්න වෙනවා. හැම වෙලාවෙම Taman Tamanව ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. Tamanව බැඳිලා තියෙන කොතනින්ද Taman අහුවෙලා තියෙන කොතනින්ද ඈ මොන හරි දහමක් හිතුවත් මේක මගේ දෘෂ්ටියක් වෙන්න බැයිද? මේක යථාර්ථයමද? මම දකින්න දේ ඇයි අපිට හිතන්නේ බැහැ? අවංකුවම මම හිතන්නේ. අපිට ඒ තරම් නිහිල් මනසක් වෙන්න ඕනේ මේ ධහමේ බුදුන් දෙසන පහසුවෙන් දෙකලාගේ බවට අපිට ඕන වෙන්න ඕනේ මහත්යෝ සත්‍ය ගවේෂණයක් මිසක ඇත්තටම ජරා මරණ දුකෙන් මිදෙන්න අවංක හදවතින්ම වෙන්න ඕනේ මිසක ඒ තුරට ගහලා මොකක් හරි අල්ලගෙන තර්ක කරන්න නෙමෙයි හරි දෙයක් නම් ලැබෙන පුංචි දරුවෙක් වගේ හරි නිහතමානී වෙලා සාදු සාදු මේක හරි අපි දක්ෂ වෙන්න ඕනේ මානෙ කෙනෙක් නසා ගන්න මිසක මානේ නැසන දහම උදව් කරගෙන මානේ පවත්වන්න හදනවා නම් අපි අපේ බෙල්ල කපා ගන්නවා වගේ. එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා. අවංක ඒකටමයි පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනව නෑ කියලා කියන්න වෙන්නේ. යමෙකුට හම්බ වෙන දහම හම්බ වෙනකොට වැරද්ද පෙන්නකොට නිහතමාන වෙලා එක පිළිඅරගෙන නැතිනම් හදා ගන්න හදනම වැරද්ද දැකලා කියන්නේ මේ මනසම සුදුසුයි සත්‍ය අවබෝධයට. එහෙම වෙන්නේ නැහැ කියලා කියන තව ඒ ටික හුරු වෙලා නැහැ. එහෙනම් ඒක තව හුරු කරන්න වෙලා යාට කියන්නේ කිව්වා. නේද? සාමිච්ච ප්‍රතිපන්න වෙන්නේ මේ සාවස්වනේ ගිහි දේවා පැවිදි දේවා ඔක්කොම මේ නිසායි. මෙහෙම වෙන්නේ. එහෙනම් මොනවා හරි දෙයක් දැක්කහම එහෙම තර්ක කරන්නත් මේක මෙහෙම වෙනවද? වෙන්න පුළුවන්ද? මේක මේ තව කවුරු දෙයක් මෙහෙම කිව්වොත් ඒත් එහෙම. ඒක මම එහෙමම ගත යුතු නෑ. මේ ලෝකේ තව එකෙන් දකින්න එක කෝණයක්. සාස්වාද. මාත් බලන්න ඕනේ මේක මෙහෙම වෙනවද නැද්ද? ඒක හරිනම් දෙපාරක් පසුපස වෙන්න තෝරන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. යමක් හම්බ වුණොත් බුදුහාමුදුරෝ දේශනා කළා කිව්වත් පිළිගන්න පබහැර කරන්න එපා. සූත්‍රයේ විනය ධර්මයට ගලපලා බලන්න. බලලා ගැලපෙනවා නම් ගන්න. නැත්නම් තමන්ගේ දේ හරි වේවා. ඒකත් ඊට පස්සේ ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් මේක බමුණු මත කියලා පිටකයෙන් කරන්න හදන්න එපා. අපිට තියෙනුනේ උපන්‍යාසය. වර්ධින්නේ නැති තැන. එහෙම වුණොත් අපි හරි අසරණ තැනක ඉඳී. ඈ අපි ගොඩාක් දෙනෙක් එක චුට්ටක් නැත්තම් කියන දේ තමයි. ඒ කියන්නේ සාර සංකේ කල්පලක්ෂය පෙරම්පුරල බුදුවෙච්ච ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ ත්‍රිපිටකයට වඩා බොහොම නුවණක් තියෙනවා කියලා හිතනවා. අයි අභිධර්ම වැරදි. මොකද තියෙන හයි අභිධර්ම වැරදි කියන අපිට? මොකද තියෙන අයිති අභිධර්ම වැරදි කියන්නේ? මොකද මේක කෙරවලටම පරිසරටම ගවේෂණය කළාද? නමුත් නුවණක් තියෙන කෙනා කවදාවත් හොඳ හැදියාවක් තියෙන නුවණක් තියෙන චරිතයක ලක්ෂණ තමයි කවදාවත් මේක වැරදි කියන මට මේක තේරෙන්නේ නැහැ. අපාය කියලා දෙයක් නැහැ. කවදාවත් කියන්නේ. අපාය කියලා දෙයක් මට තේරෙන්නේ මට තේරෙන්නේ තම දහම කියනවා. ඒකෙන් තම බේරිලා. ඒ කියන්නේ අපාය කියලා දෙයක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් Tamanට පේන්නේ නැන්නේ. තිබුණොත් Taman නසාගත්තේ නැද්ද Taman? කියනවා කිව්වොත් ඒ කියන්නේ හොඳට නුවණ නැත්තම් ඒක නැති වුණොත් Taman නසාගත්තනේ. මේ දහමින් දහම දැකලා Tamanට හොඳටම නුවණ එන තාක් අපායේ තියෙන සාම මට පේන්නේ. මට තේරෙන්නේ. යම් දවසක් එනවා ගහන්නේ දහම આવොත් මේ අකුසල ධර්ම තියෙනවා නම් කර්ම තියෙනවා නම් මේ බඳු විපාක නැති වෙන්න බෑ. දහම කල්පන දවසක් වෙනවා. එතකොට එයා බලන තේරෙනවා මොනවදයක් තියෙනවා. ඒකේ සත්‍ය අංගක්ෂිතේ ඉන්නවා. සත්‍යං රක්ෂිතේ සත්‍යානුබෝධය සත්‍යානුප්‍රාප්තිය කියලා ධර්මතා තුනක් තියෙනවානේ. මේ ලෝකේ ධර්මතා තුනක් තියෙනවා. යම් කිසි කෙනෙක් අසූපමනේ දරූපමනේ මේක හරි කියලා දැනගෙන ඉන්නවා. ඒ හිතමේ වැච්ච මොගමඤ්ඤා මේකම හරි අනිත්‍ය වැරදි කියන තැනට ඉන්නේ එන්නේ හරිදයක් ලැබුණොත් ඒක ගන්න පුළුවන් තැනක ඉන්නවා මේක තමයි සත්‍යයන් රක්ෂිතේ මෙයා තාම සත්‍ය රකින්න දැන් මේ දෙයම හරි අනිත්‍ය වැරදි කියන තැනකට આવොත් මොකද වෙන්නේ හරිදයක් ගන්න ඉඩ නැහැ මේ මිනිස්සේ අවුරලා තියෙනවා ඉතින් යමක් අපි කියන දේ හරිම නම් බය වෙන දෙයක් නැහැ. තව කවුරුන්වත් අහන්න. හරි දෙකක් නැහැනේ. තව කවුරු හරි කිව්වොත් ඒ එයා කියන එකත් හරිම වුණොත් අපේකට ගැළපෙන්නේ දෙක බොරු වෙන්නේ නැහැ. හරිම නම් අපි කියන එක ගැන කායිකව කතා කරන්න බය වෙන්න එපා. එයා කියන දේ හරිම නම් මේකට ගැළපෙන්නේ මිසක ඊට වඩා වැඩිතර නැහැ. ඉතින් එයාට කතා කරනකොට මේක වැරදි කියලා ඔපකොල පොන්නන්න පුළුවන් නම් එයා පුළුවන් ඒ මේ වැරදි හින්දාම නේද? මගේක වැරදි කළා බොරු කළා පෙන්නවා කියලා අපි උරග වෙන්න ඕනේ නැහැ. ලාභයක් කලේ. වැරදි දැනක් නිවැරදි කියලා අල්ලගෙන හිටියේ. ඒ කියන්නේ තව යථාර්ථයක් ඒකට දෙන්නන්න පුළුවන් කියලා කියන්නේ එහෙමද තිබුණේ හින්දානේ. ඒ කියන්නේ බෙදලා බෙදලා බෙදලා තවත් බෙදන්න බැරි තැනක් ගිහිල්ලා නම් පරමාර්ථයක් නම් අපිට හම්බෙච්ච තැන ඒක ඔබක් වෙන්නන්න බෑ. ඒක ඔබක් වෙන්නන්න පුළුවන් ඒකට වෙන සූදයක් වෙන්නන්න පුළුවන් ධහමට අනුලෝම ධහමකින් කියලා කියන්නේ එහෙනම් අපි හිතපු දැනට වඩා තව යමක් තියනවා කියන එකෙන් කියනවා අපි ඉඳලා තින් තම ටිකක් මග එන ලාභයක් අපි කරලා තියෙන නිසා අම්ම නැතු වෙන්නේ නෙමෙයි නේද මොනක් කරන ප්‍රශ්නයක් තියෙනවා අද සමහරවිට සමන්නේ. ඊට පස්සේ තමයි ඒක වැඩෙන්නේ සමතේ සමතේ. සමතේ. සමතේනේ මේ දැන් සීලයක වැටෙන්නේ. සීලය රකින්න. ඔය සීලය මොහු කරන මොහු කරනට ඉබේම ඇවිල්ලා තියෙන සමාධිය. ඒ සමාධිය වඩනකොට ඒ සමාධිය තුලින් මොකද දැන් ප්‍රශ්නයක් තියාගෙන ඔයගොල්ලෝ මේක කෙරේ මොකටද කියලා දන්නවනේ. දුක නැති කරන්න කියලා මේ ටිකම ඉලක්ක වෙන. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොමෝහ කළ විමුක්තිය මොහු කිරීම පිණිස දවදින ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ තමා සම්පතේ තබා ගන්න කියනවා. උතුම් අරිහත්ත්වයට පත් නොවුණු උතුම් අරිහත්ත්වය ප්‍රාර්ථනා කරන අරිහත්ත්වය ප්‍රාර්ථනා කරමින් දෙතෙන ඒ සඳහා හික්මන කෙනා එහෙම හික්මෙන්න මුලින් තමන්ගාව ධර්මතා පහක් සන්තකේ තියාගන්න කියනවා. කාව හරි නොදැක්ක නොදන්න කෙනෙක්ව හොයන්න යනවා නම් එයාව හොයන්න ඉස්සෙල්ලා අපි ගාව සබා ගන්න ඕන දැනුමක් තියෙනවනේ. එයාගේ නම මොකද්ද? ගම මොකද්ද? ඒ විස්තර ටික අපි ගාව තියාගන්න වෙනවා නේද? එහෙම නැතුව හොයන්න ගියොත් මොකද වෙන්නේ? ඒකමයි මට කියන්න තියෙන්නේ නිවන් දකින්න රහත් වෙනවා නම් නිවන් දකින්නවා නම් ඒක බලාපොරොත්තු වෙන කෙනා ළඟ තියාගන්න ඕන කරුණ ටිකක් තියෙනවා. ඒ ටික නැතුව මොකක් හරි දෙයක් කරන්න ගියොත් ওই ප්‍රශ්නේ සුදුසුයි. <laughs> අතරමඟ තමයි. මොකද්ද? එක කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, සමාජ කල්යාණ මිත්‍රයන් නැමුණු බව. මොකද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් මෙහෙම හිතවඩන කෙනාට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ගැඹුරු ගාම් කතා ගැඹුරු කරුණු අහන්න ලැබෙනවා. ඒ නිසා දෙක ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරයෙන් යුක්ත ස්වල්ප මාත්‍ර වූ වර්ධක බයදකින් ශික්ෂාවන් දැඩිවගෙන හිටින බව. එතන මේ සිල්වත් වෙන්න ඕනේ කියන එක එක කරුණක්. තුන දස කතා වස්තු නිදුකින් ලැබිය හැකි පහසුවෙන් ලැබිය හැකි උත්සාහයකින් තොරව ලැබිය හැකි මාවතක් වෙන්නට තැනක් වෙන්න වටපිටාවක් වෙන්න ඕන මොකද්ද ඊටසේ කතාවක් කියලා කියන්නේ අල්පේච්ඡ කතා සන්තුෂ්ටි කතා එතන ලද දෙයින් සතුටු වීම කතා එතකොට බොහෝ තණ්හා බහුලිය නොවීම පිළිබඳ කතා එතකොට උතුම් විවේකයේ පිළිබඳ කතා පිරිස්මැද විසීමේ දොස් අහ දැනගන්න විදිහේ පිරිතෙන් වෙන් වෙලා ඉඳීමේ ලැබෙන ආනිසංස පිළිබඳ කතා සීලය පිළිබඳ කතා සමාධිය පිළිබඳ කතා විමුක්තිය පිළිබඳ කතා විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතා මේ කියලා මේ දස කතාවක් එතකොට මේ දස කතාවස්තු විද්‍යාරම්භ කතා කියනවා වීර්ය ආරම්භ කතා. වීර්ය තීම කතා කියලා. එතකොට මේ දස කතාවස්තු පහසුවෙන් උත්සාහයෙන් තොරව නිදුකින් අහන පරිසරයක් වෙන්නත් ඕනේ. හතරෙනි කරුණ සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් යුක්ත වෙන්න ඕනේ. පස්වෙනි කරුණ නිදුක් වූ ආර්ය වූ උතුම් වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණින් යුක්ත වෙන්න ඕනේ. ওই ටික තියාගෙන දැන් ඒතර මේ කරන්න මොකද කියලා දන්නවා මේ ටික. මේ ටික තියාගෙන රාගය දුරු කරන්න අසුභය බලන්න. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩනවා. විතරක දුරු කරන්න ආනාපාන සතිය වඩනවා. අස්මිමානය දුරු කරන්න අනිච්ච සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පේනවා අනාත්ම සංඥාව පීඨන කරන මේ දිකේම පීඨෙන් දුක නිදේ. ඉතින් මේ ධර්මතාව සහ පහ පන්තකේ තියාගෙන මේ ටික කරනවා කියලා කියන්නේ මොකද්ද මේ ජීවර දුරු වෙන්නේ. එතකොට නීවර දුර වෙනකොට කල්යාණ හිත වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇසුර ඉන්නවා ස්කන්ධ බුදේ වේදනා නුවණ තියෙනවා නිතරම සීල සමාධි ප්‍රඥා කතා අහන්න ලැබෙනවා මේ කතාවෙන් මේ හිත වැඩ නීවරණ දුර වෙන දුර වෙන මේ කියන කරුණු දකින්න හම්බෙනවා ආශ්‍රය ධර්මයේ ඉතින් ඒ සිද්ධියමයි මම මේ තව පැත්තකින් තව පරියායකින් මේ කියලා කියන්නේ මේ සීලය කියන්නේ මොකද්ද සීලය ඇතිවීම මොකද්ද සීලය නැතිවීම මොකද්ද සීලය ඇති වුණොත් ඇති වෙන යහපත මොකද්ද? සීලය නැති වුණොත් සී දුසීල වුණොත් ඇති වෙන අයහපත මොකද්ද? හොඳට අහලා තියෙනවා. ඈ? එතන දුක දුක ඇතිව නැතිව නැති කරන මඟ හොඳට දන්නවා. අරගෙන මේ සීලේ කැඩෙන හේතු නැති කරන ක්‍රමයක් කියන එක කොහෙල එක නැති කරනවා. ඒකටම සමාධිය වෙනවා. ඒ සමාධිය තුළින්ම ඒ සමාධියම උපකාරී කරගෙන මේ ඥාන දර්ශනය දකිනවා. එතකොට සාමූහික කරන ටික මාර්ගය කියලා කියන්නේ නිසා. මාර්ගය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ විදිහට හිතන එක, ලෝභ, දේශ, මෝහ දුරු වෙන්න හිතනවා කියන එක මේ චිත්ත සමතේ පිණිසමයි පවතින්නේ. හිත හැදීම පිණිසමයි පවතින්නේ. මොකද හිත හැදීම නිසා සීලය රැකෙනවා. තාම මේ ටිකට කියන්නේ සමාධි වඩනවා. සීලය රකින්න. මේ ටික කලේ සීලය රකින්න. සිල්වත් කෙනාගේ හිත සමාධි වෙනවා. සිල්වත් කෙනාගේ හිත සීලය නිසාම මේ සමාධිය කියන එක ඇති වෙනවා. අන්තිමට සමාධියට කියලා වෙන කමතහනක් නැහැ මේක. සීලය රකින්න කියලා කරපු දෙයම තමයි සමාධිය පිණිස පැවතිලා තියෙන්නේ. ඒකයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන විතරක් මේ වාදනය පෙන්වන්නේ. ඈ ඒතර කමඨම් පෙන්වනනම් ඒ පෙන්වන ඔක්කොම කමඨම් සීලයටයි තියෙන්නේ. ඒ කියන්නේ සමාධියට මග හැටියට හම්බලා තියෙන සීලය අපිට. සීල සමාධි ප්‍රඥා කියනකොට හැම කුසල මනසිකාරයක්ම අපිට දැන් වැඩෙන්නේ සීලේ වලට. ඒ සමාධිය ලබා ගන්න තියෙන හේතුව තියෙන අපිට සීලේ. සීලේ සමාධියත් වෙනවා සීලියත් වෙනවා ඒ ඒ ප්‍රඥාවත් වෙනවා ওই ස්කන්ධ තුනට අමතරව කමඨහනු කියලා තමයි. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් කියනවානේ. ඈ දැන් තාම සමාධිය නැහැනේ අපිට. සමාධිය ඇති වෙන්න මෙනෙහි කරන ওই ටික සීලයටයි නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට අමතරව තව කමතහනක් තියෙනවා. එහෙමද? නිවන් මාර්ගයේ මේ දේශන ගම්ම කියන එක තේරෙන්නේ නැහැ. ඒක සත්‍යයෙන් ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ප්‍රශ්න වෙන්නේ. මහත්තයාට මේක දැනගන්න බැරි වෙනවා. එක එක ස්වාමීන් වහන්සේලාගේ දේශනා හෙව්වොත් ගැටලු තත්ත්වයටපත් නොවුණු තමයි පුදුමයි. නමුත් ඕගොල්ලෝ නැතිවතුන් යථාර්ථය මොකද්ද? බුදුදව බණ මොකද්ද කියලා අහුවනම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මකින් බණ අහුවනම් මේ සංකල්පයෙන් අහුවනම් තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඔගොල්ලෝ මේක දහමද මේක වෙනවද? ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් ඊගවතනදී ඔබ ධර්මක විශ්ිනේ කළා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඈ එක එක ආන්දරණ මෙබඳ හැවුවොත් නම් මේක වීම කුද්දක් එහෙම නෙමෙයි. හරිද? ඒ හින්දා ඒ නිසායි මම කලම හැමදාම කියන කරුණාවක් තියෙනවා. පුද්ගල බලන්න තව මේ පෙන්වන කාරණාවක් ඇත්තද කියලා බලන්න. ඇත්තයි නම් දෙපාරක් පසුබට වෙන්නත් එපා ගන්න කියලා මම කියන්නේ. පුද්ගලයක් නෙවෙයි දහම ඒ කියපු ටික ගන්න ජීවිතේ. මේ කියපු කරුණ ටික ගත්තා කියලා ඔබතුමා මගේ ශ්‍රාවකෙක් වුණා කියලා දැනට යන්නේ ඒ ලෝකේ ලෝකයාගේ මිත්‍යා දෘෂ්ටිය. එහෙම වෙන්න ඕනෙත් නැහැ. එහෙම ශ්‍රාවකෙ වෙන්නෙත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය මමත් ඔබ ඔබතුමා ඔක්කොම. අපිට වෙන්නේ බුද්ධලයකමයි මේ ටික ගත්තොත් මට අතනින් අතහැරෙයි. මම මේ හාමුදුරුවන්ට බැඳුන වෙයි. නැත්තම් අත්‍ය සිතන හරි. අරහාමුදුරුවෝ ඒ මහත්ය අපේ හාමුදුරුවෝ මිසක්කට මාවා. මෙන්න තමයි නෝම. එහෙම නෙවෙයිද? එහෙම තමයි. ඉතින් දෙපමණකම අපිට වැරදිලා. නේද? මේ මං කියන ඒවා දිහා බලන් දෙපා. ඔබතුමා මේ දහම සිහි කරලා බලන්න. මම මුලින්ම මතක් කරු මේ ශාසනයේ ස්වභාවයත් මේ ස්වභාවයත් මොකක්ද? මම ওই කියපු ටික ඔබතුමාට හොඳට ගවේෂණය කරගත්තා කිව්ව සම්මාදිට සූත්‍රයෙන් බලුවම අකුසලංච පජානති අකුසල මූලංච පජානති අකුසලයේ කියනකොට පෙන්වන මොකද්ද? දස අකුසල කම්මපත. ස්වානගා කියන කයින් කරන වැරදි තුනයි වචනෙන් කරන වැරදි හතරයි ඉතින් කරන තුනයි මේ 10ට වෙන මොකද අකුසල අකුසල මූලයට ලෝභ දේශ කුසලයට නෑ කුසල කුසල දස කුසල කියන්නේ ඊට කි 10 වෙන් වෙන බවමයි කුසලය කියලා පෙන්නලා තියන්නේ කුසල මූලය පෙන්නලා තියන්නේ අලෝපදේශ සමෝ ඒ පෙන්නපු දේශනාවම මම සිල්ලේ කියන තැනින් කඩලා ඇත්ත අපිට වෙන්න ඕනේ ওই ටික ඔතනින් මම පෙන්නවා අර දස කුසල කර්මපතේ කියන තැනින් සීල සමාධි කියන දෙකම පෙන්නනවා ඒ කියන්නේ කායික වාචික දෙකම පෙන්නනවා එතන ඒක හිතින් කරන ලෝභ දේශ මොහ කියන තැනින් වශී සංකාරයත් අතහැරෙන අකුසල සාගත වශී සංකාරයත් අතහැරෙන තැන තමයි ගෙනල්ලා හේතෙන්නලා තියෙන්නේ. කාය සංකාර වචී සංකාර කියන දෙක. ඒකට මූල්‍ය හැටියට මේ ටික පෙන්වනවා. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයම මේ චතුරාර්ය සත්‍යම මේ පෙන්වලා තියෙන්නේ පෙන්වන්නේ. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දේශනාවක් එහෙම කළා නෙමෙයි. ඔගොල්ලන්ට මේ ටික රැක්කන ලෝභ දේශ මොහ අතහැරලා අලෝභ දේශ මොහ විදිහට හේතෙම ඔගොල්ලෝ දස කුසල කර්ම කරනවා දස අකුසල කර්ම නොකරනවා ඒකම ඊට පස්සේ දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය ප්‍රතිඵලයේ දුක දස කුසල කර්ම කරනවා කියන්නේ මේක මාර්ගයේ ප්‍රතිඵලයේ නිවන ඒකත් මොන්නේ මේ කියන්නේ පිටකේ මොනනම් මට ඒක කියන්න පුළුවන් කුද්දක නිකායේ හේතුකෝපදේශේ ආර්ය සත්‍ය ප්‍රකාශන භූමිය මට මතක හැටියට මේ හොඳට පෙන්වන මේ ගාථාවල් අරගෙන මේ විස්තර කරලා පෙන්වන්න හැටි අපි කො සබ්බපාපස්ස අකරණං කුසලස උපසම්පදස් සජිත පරියෝදපණං එතම් බුද්ධාන සසන ඔය මම පෙන්වපු චිකම දැන් ඔය ගාථාය ඉතින් දැන් මේ ටික පෙන්වන විශ්ලේෂණය කරලා සබ්බපාපස්ස අකරණ සියලු පව් කරන්න එපා සබ්බම් පාපං නාම සියලු පව් කියලා කියන්නේ මොනවද දස අකුසල කර්මපති මෙන්න මේ ටික පෙන්වන සියලු පව් ශිල්පව කරන්න එපා. ඇයි මේ දස අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේ කියනවා. දස අකුසල කර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය. මේක ප්‍රතිඵලයේ දුක. දස අකුසල කර්ම කරන කෙනාගේ ප්‍රතිඵලය සැප වෙනවා. දුක. එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදය දෙක නෙමෙයිද? එහෙනම් කුසල සූප සම්පදා කියනවා. කුසල් කිරීම ක්‍රම දෙකකට තියෙනවා කියන්නේ. කුසල කිරීම දෙකයි. නෑ. මේ කුසල සුපසම්පදා කුසල කරන්නේ. කුසල කියලා කියේ මොනවද? දස කුසල. දස කුසල. එතකොට දස කුසල කියලා කියේ මොකේද? මේ හොරකම් කරනවා නොකරනවා කියලා මේ දස කුසල ධර්ම ටිකට. එතකොට වැරදි වැඩ නැත්නම් අකුසලයේ දුරු කරනකොටම කුසලයේ දිනක උපදිනවා. නැත්නම් ඊට පස්සේ මේ ටික දුරු කරලා කුසලයේ උපදින විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් මේ කිව්වේ සතර පායට යන එක නතර කළා මිනිසෙක් වෙන්න කියලා කිව්වේ. මිනිසෙක් වෙන්න මේ දෙන්නේ. මේ ටික ලෝකේ හැමෝටම සතර පායෙන් වළක් කළා මිනිසෙක් දෙවියෙක් වෙන පෙන්නවා අකුසල කළා කුසල් කරා. මිනිස්සෙක් දෙවියෙක් වෙච්ච කෙනාට කවුරුටද සචිත්ත පරියෝදපන. දැන් හිතත් පිරිසුදු කරගන්න. දැන් මම ඉස්සෙල්ලා මේ ටික කියන්න තිබුණානේ. සතර අපායට යන ලේ තවුරු අතට ඉන්න මිනිසයාට අත පිරිසුදු කරගන්නතෝ කොහෙද හිත පිරිසුදු කරගන්නේ? ඉස්සෙල්ලා අත පිරිසුදු කරගන්න නේද? ඒ අත පිරිසුදු කියන කෙනාට පුළුවන් හිත පිරිසුදු කරගන්න. මම අපිට සුදු කරගන්න කියන එකෙන් කියන්නේ ලේතවරු සත්තු මරණ වගේ වැරදි වැඩ කරන කෙනෙකුට හිත හදා ගන්නවා කියන එක පුළුවන් මේ තරම් රළු කර්මයක් තියෙනවා. ඒකවල සජිත පරිය දසන කියනකොට හිත පිරිසිදු කරගන්න කියන එක දෙකම බෙදනවා. නීවරණ දුරු කිරීම සහ අනුසය දුරු කිරීම කියලා. ඔන්න උතෙන් සාපේක්ෂවයි සම්මුති දසන කියලා අපි ධම්ම දෙනවා. නමුත් එකම අර්ථය. දැන් ඔය ඉස්ලාම් පෙන්වන එකයි අකුසලයේ කුසලයේ කියන දෙක දැක්ක පමණකින් අපායත් මනුෂ්‍ය ලෝකෙත් පෙන්වනවා. මේ ටික අතහැරලා මේක පිළිගන්න කියනවා. ඒබඳ කෙනාට මේ හේතු අයින් කළා මේ හේතු තුල ඉන්නවා කියන එක නිවනට මඟ පෙන්වනවා. මේ ටික හම්බ වෙනවා. මේක බෙදලා පෙන්වනවා. අපිට දන්න ටිකම තියෙනවා. අපිට මේ දේශනාව ගැනකට තියෙන මේක මහා මුසු දේශනාවක්. අපි පිටකේ අපි පෙළ දහම් දන්න. ඉතින් අපිට විශ්වාසය තියෙනවා. අපිට හිතෙන කෙනා කෙනාට හිතෙන හිතෙන ඒකට තේරුමක් තියෙනවා. දැන් අවුරුදු දහස් ගානක ඉඳලා පැවතගෙන ආපු ගහම් පෙළක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විමග ත්‍රිපිටකය. මෙන්න මේ ගැන විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි දහම් කරුණක් බලනකොට හිතනකොට ඒක යමක් නොපෙනෙනව නෙමෙයි. මට යමක් පෙනෙනකොට මම ඒ පෙනුම් දෙන්නේ මේක වැරදි කියලා තීරණය කරනවා. ඔය වගේ 10 දෙනෙක් විතර 30ක් සිනාගුරුවක බිහි වුණොත් මේ වගේ පෙළ දහමක් ඉතුරු වෙන්නේ නැති වෙයි. පෞද්ගලික දේශනා ඉතුරු වෙයි. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අපිට උපන්‍යාසයක් නැති නිසා වෙනවා. හරියට මේක විශ්වාස තබාගෙන ආවොත් අපි ධර්මයක් බලනකොට බලන්නේ මේකට නොගැලපුණොත් මට මෙලන් දින වෙන්නේ. මේකම වරදින්න බෑ කිව්වොත් අපි හැමෝටම ස්ථාවර බවත්න මේ ශාසනය යන්න. ඇයි? එහෙම කියන්නේ. හොඳට බලන්න යමක් වැරදි කියලා තීරණය කරන්න අපිට තියෙන්න ඕන පදනම. මොකද්ද පදනම? මිනිස්සෙකුට මට හරි Tamanට හරි අනුන්ට හරි අවඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස යමක් පවතිනවා ඒකාන්තයෙන් මේක වැරදි. ඉතින් මේ ධර්මයේ මේ පෙන්වන එකේ එහෙම තැන් තියනවාද? හොඳට ගවේෂණය කරන්න. මෙලොව හරි පරලොව හරි කියන මේ ධර්මතා දෙකෙන් එකකට හරි අභිවෘද්ධිය පිණිස නම් මේක තියෙන්නේ. එපමණකින්ම මේක යහපත් කියන්න වෙනවා මිසක යහපත් කියන්න බෑ. එතකොට අපි ධර්ම ගවේෂණය කරනකොට මේ පෙන්වන එකට ගැලපෙන්නේ නැහැ මෙතන. අපි තේරුම් ගන්නවා මේ කිසිමක් හරි අපිට වැරදිලා. හොඳට ඊට පස්සේ බැලුවොත් කියන්නේ මෙන්න මෙතන මට වැරදිලා නේද කියලා. මොකද අපි දන්නවා අපිට තේරුණු දේ හරියටම හරිනම් අපි රහත් වෙනවා. ලෝභ දේශ මොහ චුට්ටක්වත් නැත්නම් අපිට හම් වෙන දේ හරියටම හරිනම් රහත් වෙලා නැද්ද? එහෙනම් රහත් වෙලා නැහැ කියලා කියන්නේ සීනාසුර නෙවෙයි කියලා කියන්නේ කොතන හරි වැරදිලා කොතන හරි රැවටිලා නොදන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරි කියලා අපි හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. නේද? ඒ හින්දා සුදුසුයි අපේ පැත්තම වැරදි කියලා තීරණය කරන එක තමයි. ඇයි? රහත්තුන් නැහැ. නේද? රහත්තුන්වද නැද්ද කියලා දන්නේ මම නෙමෙයි. ඒ කෙනයි දන්නේ. තමන්ගේ මනස ගැන දන්නේ තමන්නේ. මට පුළුවන් ලෝකෙට බොරු කරන්න. ඔය පින්වතුන්ට පේන විදිහට සිල්වතෙක් හැටියට ඉන්න මට පුළුවන්. නමුත් මාසේ මගේ මනසට නවත්තන්න බෑ. මම දන්නවා මගේ මනස තුල රාගසිත ඇති වෙනවා, ද්වේෂසිත ඇති වෙනවා, මොහසිත ඇති වෙනවා කියන එක. ඒ හින්දා තමන්ගේ දසක්ෂිත එකඟව මේ කටයුතු කරන්න ඕනේ. එහෙම බලලා මේ ධර්ම වහින්න වෙනවා. එතෙන්ට. එහෙම කළොත් අපිට මේ යථාර්ථය අපේම වරද එළි වෙනවා. මොකක් නිසාද? අපි හරි කියන තැනින් හරි අරගෙන මේ වැරදි දෙන හරියන්නේ නැහැ එනිස එහෙම වුණොත් බුද්ධිමත් වෙන්න ඕන කියන මේ බුද්ධෝත්පාද කාලය ඇතහැරියයි අන අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති සසර දුක්ඛ නිවන සත්‍යඥාන දේශනා කරන්න ඇති ඒ අවංක හදවතින් නිහතමානී හදවතින් ඒ සම්බුද්ධ ශාසනයට කොට ඇසුරුන කරන නිසා අද දවසේදී අපි හැම කෙනෙක්ම සතුටින් අද දවසේදී හරි බොහෝම නිවිච්ච ලිහිල් වෙච්ච සිසිල් වෙච්ච මනසකින් ඇත්ත මොකද්ද කියන අවබෝධ කරගන්න ඕනේ කියන කලන සිත්තුව මේ ධර්ම ගවේෂණය කරන්න වෙනකොට අපිට මේ ජීවිතයෙන් අපේ නිවීම අපේ නිවීම හදාගන්න පුළුවන් ප්‍රඥා පාරමිතාව පෙන්වන්නේ හරියට පාපස්කන්ධ 20ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ හැම කෙනෙක්ම කකුල් තියෙනවා. ඒ වගේ ප්‍රඥා පාරමිතකේ ඉස්සා කුඩා නොදරුවෙක් වෙන්නේ නැති යමක් කියන්නේ. ගන්න තරම් තියෙන්නේ මයින් එපා කයි. දැන් කවදාවත් මයින් අගල ගන්න. ගොඩාක් වැඩි හිටි කෙනෙක් වෙන්නේ නැති. මේ දුබලයි කියලා මයින් එපා කයි. උඹේ මොනවද කරන්නේ? හතර මාග නුවණමයි නුවණ පේන්නේ එතනින් ඒ දේ හුගන්නවා තාපතේ කරන ගෙපිලි වලින් පිළිසිඟා වලින් භික්ෂුවක් වගේ කියන්නේ සිතුමෙදුරට යනවා කල්පතරට යනවා ප්‍රඥා පාරමිතාව කියන කෙනා වෙනවා කුඩදරුව කියන තැනත් එකයි ලොකු කෙනා කියන තැනත් එකයි තරුණයා කියන තැනත් එකයි ගති යුත් ගන්නවා අතහැරිය යුත් අතහරින හොඳට ඉතින් ඒ වගේ අද අදවත් නුවණ පෙරදරි කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ඇසුරු කළ සසර දුකින් කරගෙන කටයුතු කරගන්න පුළුවන්. ඒක මම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඔන්න දේශනාව අවසන් කරමු. මොහොතේ කියන සාමයේ සදාය වශයෙන් නේද ධර්මයේ එකඟ වෙන්න එන්න අදහස ගන්න පුළුවන්. නමුත් අපි කියමු ඇත්ත ඇති හැටි පවතින යථාර්ථයක් කියනවා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත්. පවතින. ඒ යථාර්ථයට අනුලෝම නොවන ඒ යථාර්ථයේ යථාර්ථය හැටියට නොදැක වෙන ආකාරයට දකින්න තැන ඉඳලා ඔක්කොම මොහය යන ගණිතය. එහෙම නම් මනස පවත්තන්නේ එහෙම. යථාර්ථය දකිනවන මත කියන්න බෑ බුද්ධලේඛ හැටියට මොහයි කියලා. අපි කළා තියෙන එහෙම නම් ඒක වෙනසක්. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ මෝහය කියන එක තීරණය වෙන දෙකක් තියෙනවා. මෝහය කියන එක අනුපූර්ව ප්‍රතිපදාව. සතර අපාය යන මෝඩකමට සාපේක්ෂව මනුස්ස මට්ටමේ මෝඩකම නිර්මෝඩකමක්. මෝඩ නෙමෙයි වෙනවා. හරිද? ඒ මට්ටමේ මෝඩකමක් තියෙනවා නම් දිව්‍ය ලෝකේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම රළේ මේ මෝඩකම අමෝහ අමෝහ වෙනවා. දෙවියන්ගේ තියෙන මෝඩකමක් තියෙනවා නම් බ්‍රහ්මයන්ගේ මෝඩකම මේ මෝඩකමත් සාපේක්ෂව මොහ වෙනවා. බ්‍රහ්මයන්ගේ මෝඩකමක් රූපී බ්‍රහ්මයන්ගේ තියෙනවා නම් අරූපී බ්‍රහ්මයන්ගේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම මොහ වෙනවා. කුසල කියන එකක් උපදින්නේ ඒකයි. මේ නිසා මෝඩකම තුල වුණාට මෝඩකම තුල කුසල කියන යමකුත් සම් වෙනවා. මෝඩකම නෙවෙයි උතන කියන්නේ අවිද්‍යාව කියන්නේ. සුදුසු වචන. එතකොට නිවනට සාපේක්ෂව මේ ඔක්කොම මොඩයි කියලා කියන රහතන් වහන්සේට සාපේක්ෂව භවයේම ලෝකෝත්තරකම. ඉතින් නියම යථාර්ථය ගත්තාම එතන තමයි මොඩ නැහැ, අවිද්‍යාව නැහැ කියන තැන තීරණය කරන්න වෙන්නේ. යථාර්ථය. එතකොටවත් අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකයේ තුල යහපත පවා ඉතුරු කරලා. එතන සතර අපායට යන විදිහට කටයුතු කරන කෙනාම මෝඩයි. කියනවා ඒක නෑ මෝඩයි කියන්නේ. තේරුණා මම උපමාවක් කියන්නේ දැන් අපිට කිස් පහල වෙනවනේ කාඩ කිස් හේද කිස් මොන කිස් මොන කිස් කොහොමද අපි දැනගන්නේ හරි මම කියන්නම් ඒකම තමයි මම මතක් කරේ මොහය කියන එක අපි තීරණය කරන්නේ මේ මට්ටමයි කියලා ඒ මට්ටමේ හම්බ වෙන හැම අරමුණක්ම මෝඩයි කියන එකේ මම මතක් කළ මෝඩකම තියෙනවා කියන්නේ නමුත් මෝඩකමයි කියන එක තීරණය කරන්නේ සතර අපායකම සාපේක්ෂයි කියලා. මම මේක එකින් සිතත් එක්ක අපි විස්තර කරනවා. මම ඒකට උපමාවක් කියන්නම්. දැන් අපි කියමු වෙලාව රැක් දැන් නම් බලන්න. මම ඒ ගාන නම් ඒ ගාන කියන්නේ දැන් කරුවලයි. මේ ලයිට් එක ඔක්කොම ඕෆ් කළොත් හදම කරුවලයිනේ. කරුවලයි. මේ කිසිම දෙයක් පේනවද? එතකොට අපිට ගියදෝ දින බලමු මුත්තු ආලෝකයක් කියලා මාත්‍රයක්වත් නැහැ නේද? ඔන්න ඒ වගේ වෙලාවකට වෝට් 10ක විතර බල්බ් එකක් අම්පත්තු කළොත් හරිද? දැන් මේක ආලෝකයක් නෙමෙයිද? ආලෝක මේ බඩු මුට්ටු පේන්නේ නැද්ද? පේනවනේ. දැන් මෙතෙන්ට කියනවද අඳුරයි කියලා? මේ ටිකට බඩු මුට්ටු පේන අවෝත් 30 ටිකක් දැම්ම කියන්නකො. දැන් මේ ටිකට කියනවා අඳුරයි කියලා. ආලෝකයයි කියලා කියනවා. බඩු මුට්ටු පේනවා. අඳුර කියන එක දැන් නැහැ. අඳුරයි කියේ මුකුත් ආලෝකයක් නැති තරමට විතරයි. ඊට පස්සේ අපි දානවා වොට් 30ක බල්බ් එකක්. දැන් මේ ඉස්සලට වඩා එළිය වැඩි නේද? එළිය වැඩි කියේ වොට් 20 මැත්තේ මේක යම් අඳුරක් තිබිලා තියෙනවා. අපි ආලෝකය කියපු දැනත් අඳුරක් තිබිලා තියෙන ඒ අඳුර දුර වෙලා කියන එක නේද මේ කියන්නේ. නමුත් ඒකට අඳුරේ කිව්වේ නැහැ මේ මට්ටමට. ඒක ආලෝකයක් නිසා. ආලෝකයේ වැඩි බවක් තියෙනවා. ඒකත් ආලෝකයක්. ඒ ආලෝකයේ වැඩි බවක් තියෙන වෝට් 30යි කියන එක. දැන් අපි වෝට් 50ක එකක් ගන්නවා. දැම්මොත් වෝට් 30යි කියපු මට්ටමේ තිබුණට වඩා එළියයි නේද? ඒ එළියයි කියන්නේ අපි නොදන්නකොට ඒකෙත් තව අඳුරක් තිබිලා තියෙනවා කියන එක නේද? අඳුරක් තිබුණාට අපි දැන් අඳුරේ තියෙනවද ඒක? ඒකට එළියමයි කියන්නේ. අඳුරයි කියලා කියේ මොකුත් මෙළිය නැති එකට විතරයි. ඊට පස්සේ වොට් 100ක එකක් දැම්මා. 1000ක එකක් දැම්මා. 5000ක එකක් දැම්මා. ඔය වගේ ඉර වගේ පහන තැනට එනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමට අඳුර ගත යුතුයි අපි. නමුත් මේ එකකට අඳුර කියනවා. කියන්නේ. නමුත් අඳුරක් තිබුණා නැද්ද? අඳුරක් මෙතන තිබුණා කියන එක තේරෙන්නේ ඊට වඩා වැඩි ආලෝකයක් ආපු දාටයි. ඒකට සාපේක්ෂව මේක අඳුරනවා මිසක ඉතින් අඳුර කියන්න බෑ. ඒ වගේ සතර අපායට යන මට්ටමේ මූලකමට තමයි මිත්‍ය දික්ටි. වැඩි එළියක් නෑම. අර ලයිට් මොකුත් නැතිදනේ. එනවා. එතන වොට් 20යි කියලා පටන් ගත්ත තැන ඉඳලා ආලෝකයක් තමයි. අලබද්ධ සමෝ කියලා කියනවා. මනුෂ්‍ය මට්ටම. ඒ අලෝභද්‍ය සමෝහ වුණාට දෙවියන්ගේ හට ගන්න ඒ මට්ටමේ අලෝභ චිත්තදේශ අලෝභ අධ්‍ය සමෝහ වල අර මට්ටමේ මොහොයක් නැහැ. ඒ කියන්නේ අර්ථ වලක් මේ බලද කෙලිය. මෙහෙම මෙහෙම මෙහෙම ගිහිල්ලා ඉර පෑවුවා වගේ තමයි රහත් වුණා කියලා කියන මොහොය කියන තැන ඇත්තම නැහැ. ඒ යම් තාක් ආපහු එළිය වැඩි කරන්න බැයිද? ඒ දැනටම ගියා. ඒක ඔබෙන් එළියක් නැහැ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම්තාක් එන්නේ කියන එකේ උපරිමයක් තිබුණා. ඒක සාපේක ඒකට වඩා එකක් තිබුණොත් මේක අඳුර වෙනවනේ. එහෙම එකක් නැති තැනකට කියොත් ඒ වගේ. ඒකෙන් මම කියන්නේ දැනට අපි දන්නවා යම් රූපයක් බලනකොට, ශබ්දයක් අහනකොට, ගඳ සුවඳ ලබනකොට මේ ඇලෙනවා නම්, ගැටෙනවා නම් මෙන්න මේ ඇලෙන්නේ ගැටෙන්නේ අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඇත්ත නොදන්නා කම නිසා. මෝහය නිසා. තේරෙනවද? එතකොට යමක් අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. උදාහරණයක් හැටියට කියලින් අපි ගත්තොත් මෝහය කියන්නේ දැන් අපි කියමු සැප වේදනාවක රාගානුසය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. උපේක්ෂා වේදනාවේ අවිද්‍යානුසය තියෙනවා මෝහය. ඒ මෝහය තියෙනවා කියලා කියන්නේ ඒකේ ලක්ෂණය තමයි රූපය නොඉක්මවා පවතිනවා නම් හැම උපේක්ෂාවක්ම දැනගන්න මෝහයි කියලා. ඕගලන්ට මේ රූපය හම්බ වෙන මට්ටමක තියෙනවා නම් මේ රූපය හම් වෙන මට්ටමේ හැම හිතක්ම මෝහයි කියලා දකින්න හැබැයි මේ නිවනට සාපේක්ෂයි. මේ නිවනට සාපේක්ෂයි කියන්නේ. එහෙනම් ප්‍රශ්න කරගන්න එපා. ලෝකයට සාපේක්ෂව තමයි ලෝභ දේශ දෙකට නොවැටී ඉන්න නොදන්නාකම මොහයි. මොහේ තීරණය වෙන්නේ ලෝකෙ තුල ලෝභ දේශ දෙක ඇති වෙනවා නම් මේකට මම ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ, ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්නේ මෙහෙමයි කියලා නොදන්නා කම මොහොයි. දැන් අපි මෙහෙම කිව්වොත් මේ තරහ සිතක් කාහරි ඇති වෙනවා. මොකද මෝහය නම් බැඳලම හැම වෙලේම ඇති වෙන්නේ. මෝහය කියන්නේ මේ තරහ ඇති වෙන විදිහට නැවත නැවත නිමිති ගන්න එකම සුදුසු නෑ මේ තරහව වැඩි වෙන්න හේතුවක් නේද කියලා නොදන්නාකම මෝහය. ඒ හින්දාම තරහව ඇති වෙන නැති වෙන විදිහට හිතනවා. මෝහ දේශ දෙක එහෙමයි. රාගය ඇති වෙන විදිහට මෙනෙහි කර කර නිමිති ගන්න බවම රාගය වැඩි වෙනවා. මේ විදිහට නිමිති ගන්නමින් මෙහෙම හිතන බවම නිකාම මේ රාගය කෙනෙක් වැඩි වෙනවා නේද කියලා නොදන්නා කමම මේක මොහොය. මොහ ලෝභ දෙක ඇතුළේ. හැම වෙලාවෙම ලෝභ දේශ දෙක හටගන්නේ මෝහය කියන එක එකතු වෙලා. ওই දෙක නැතුව ඇත්ත ඇති ඇති නොදන්න ඒ කියන්නේ රූපය නොඉක්මවා පවතින මට්ටමේ උපේක්ෂාව හට ගන්න පුළුවන්. ඒකවල නොදන්නාකම එකේ උපේක්ෂාවේ නොදන්නාකම මොහොයි. නුවණ නැතිකම මොහොයි. ඒක ඒක දුකයි. එහෙම මිසක තීරණය කරන්න වෙන්නේ හරියටම අපිට කියන්න බෑ මෝහය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. තේරෙනවද? ඒ කරන ක්‍රියාව තුලින් ගත යුත්තේ මේ වෙලාවේ මෝඩකම කියලා කියන්නේ මේකින් මොහිත බලක ගන්න හෝ ඒ සිද්ධිය නොදන්නවන නොපෙන්නන කමද මෝඩකම කියනවා මිසක මෝඩකම කියලා මෙහෙම එකක් කොහොමද කියනවා නෙමෙයි. තවර මෝඩකම කියලා එකක් කියනවා නෙමෙයි. ඒ ඒ අරමුණේ රවට්ටන්න ඇත්ත නොපෙන්නන බව මෝඩකමයි. එහෙම එහෙම කොහොමද කියනකම අපිට අයින් කරන්න බෑනේ. නැති කරන්න බෑ. නේද? ඒ වගේ තේරුම් ගන්න. එතකොට ඒ ඒ සිිතේ තියෙන ස්වභාවය. හරිද? අපි මෝහය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිජ්ජා මිත්‍යා මිත්‍යා දිට්ඨිය කියලා. මිත්‍යා දිට්ඨිය කියනකොට ඒ මෝහය තුළ නිර්මාණය වෙලා තියෙන අකුසල ධර්ම මොකද? මෝඩකම අවිද්‍යාව කියන මට්ටමට ආවහම අකුසලම කියලා කියන්නේ ඒ තුල කුසලයක් නිර්මාණය වෙනවා. හරිද? ඒකයි පුඤ්ඤපව පහනස්ස. මේ දෙකම අතහැරෙන්න ඕනේ. හොඳ නරක කියන දෙකම අතහැරෙන්න ඕනේ කියන තැනට ගේන්නේ ඒ නිසා. ඒ කියන්නේ හොඳ කියන එක එකාන්තයක් නරක කියන එක එකාන්තයක්. හොඳ කියන එකට සාපේක්ෂව වැරදි නරක කියන පැත්ත නරක කියන පැත්තට සාපේක්ෂව වැරදි හොඳ පැත්ත. එතකොට මේ මාර්ගය හොඳ සහ නරක දෙකම ඊතර වෙච්ච තැනක් වෙනවා. නේද? ඒකයි මිත්‍යා දෘෂ්ටියත් අවිද්‍යාවත් කියන දෙකම අතහැරෙනවා. ඒකට මම උපමාවක් කියන්නම්. ත්‍රිසංගත සතේ වතුරකට වගේ ඉදුණොත් ඉස්සෙල්ලාම මෙතන එයාට ඇති වෙන අවිද්‍යාව. මේ තමන්ගේම ඡායාව මේ මගේම ඡායාව නේද කියලා සිදුවෙච්ච සිද්ධිය ඇත්ත ඇති ඇති දන්නේ තමන්ගේ ඡායාවනේ පොකොඩ ගතුනේ මේ මගේම ඡායාවයි කියලා දන්නේ ඇත්ත නොදන්නාකම නිසා තව සතෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. අවිද්‍යාව නිසායි වැරදි දැකීම. තව සතෙක් ඉන්නවා කියන එක ඇති උනේ තමන්ගේම ඡායාව කියලා දැක්කේ නැහැ. ඇත්ත පවතින දේ ඒක. සිදුවෙච්ච දේ ඒක. සිදු වෙච්ච දේ සිදුවීම හැටියට නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මිච්ඡා දිට්ඨි, වැරදි දැකීම. තව සතෙක් නේද කියලා. ඊට තව සතෙක් කියලා දැක්කට පස්සේ ඉන්න කෙනාට කැමති ඇලෙනවා, ලෝභය, නැත්නම් ඉන්න කෙනාට අකමැති ගැටෙනවා, ද්වේෂය. ලෝභ ද්වේෂ දෙක ඇති වෙන්නේ මෝහය නිසායි. ඒකෙන් තව සතෙක් ඉන්නවා කියන වැරද්ද නිසා. ඒක ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඒක අවිද්‍යාපච්චය සංකාරය. එතන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යභි සංකාර කියලා තෙන්නේ අවිද්‍යාව නිසා මේ ලෝභ දේශ මොහ කියන මේ විතරක ටික තියෙන කර්ම තියෙන. දැන් අවිද්‍යාව නැති වුණොත් සම්මා දිට්ඨි ඇත්ත දකිනවා. තමන්ගේම ඡායාවට මේ මධ්‍යම ඡායාව නේද කියලා එයා ඇත්ත ඇහිටි හඳුනාගත්තොත් තව සතෙක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටිය තියෙයිද? එහෙම වුණොත් ගුරයිද? අනිද? එතකොට ගුරනවා කියන එක වචී කර්මය නම් පයින්නවා කියන එක කාය කර්මය නම් තව සතෙක් ඉන්නවා කියන එක මනෝ කර්මය නම් ඈ මේ සිත කාය වචනය කියන තුන්දරේ ක්‍රියාවකෙනෙක් අවිද්‍යාව නැති වුණා සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඒකයි ඇත්ත ඇති හැටි දැකීම ඇත්ත නොදකින තැන අවිද්‍යාව අවිද්‍යාව තිබුණොත් ඇති වෙන ප්‍රතිඵල මිත්‍යා දිට්ඨිය ඕක රළු සිව් මට්ටම් කියන මේ අවිද්‍යාව නිසා කෙනෙකුට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් මෙලොවක් නැත පරලොවක් නැත මවට පියාට කළදී නැත කියන දැනීම අඳුරම වගේ. කෙනෙක් දැන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් තිරසංගත සතා මේ සමාජෙම ඡායාව කියලා හඳුනා ගන්න තිතන මේ අපිට චිත්තජයසික නිසාම ලෝකේ උපදිනකොට අපේම මනස නිසා උපදින ලෝකේ අපිට පේන්නේ නැතුව මේ තව පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අපිට හම්බ වෙයි. මේ අපේම මනස හම්බ වෙන තැන ඒක අපි දන්නේ නැහැ. අපේම මනසේ ඡායාව රැඳලා සත්පුද්ගල දෘෂ්ටි ඇති කරගෙන ඇලින් ගැටින් දෙක ඇති වෙයි. ඇලින් ගැටින් දෙක ඇති කරගන්නේ සත්පුද්ගල දෘෂ්ටිය නිසායි. ඒ දෘෂ්ටිය ඇති වුණේ අවිද්‍යාව නිසායි අපේ. ඒ බව අපිට නොතේරෙයි. නමුත් මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන මිත්‍යා දෘෂ්ටිය තමයි මේ මිත්‍යා දෘෂ්ටිය වෙනසක් තියෙනවා. අවිද්‍යාව තුල තමයි තම මේ කර්ම. එතකොට අවිද්‍යාව කියන තැනින් නැති වුණොත් මේවා ඔක්කොම නැති වෙනවා. තුන් භවයම නැති වෙනවා. ඒ කියන්නේ අර මේ මගේ මේ ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන මනෝකර්මයක් නෑ, බුරණෝ එකක් නෑ, පයින් එකක් නෑ. නේද? අවිද්‍යාව නිරෝධ සංකරණ නිරෝධ. තේරුණාද? අවිද්‍යාව නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. එනකොට එහෙමද තේරෙන්නේ? අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටියයි කියන දෙකම නියෝජනය වෙලා තියෙන මොහ කියන මට්ටම වුණාට වෙනසක් තියෙනවා. එතකොට විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. අවිද්‍යාව නිසා මිච්ඡාදිට්ඨිය, විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පවතින නිසා එහෙම කෙනෙක් නැති තැන කෙනෙක් නැහැ කියලා දකිනවා. පුද්ගල නොවන ධර්මතාවය, පුද්ගල නොවන ධර්මතාවයේ ධර්මතාවය කියලා දකිනවා. එහෙනම් විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. අවිද්‍යාව නිසා මිච්ඡාදිට්ඨිය වගේ විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. මොසබේ. දැන් සාදු